බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊර්ෂ්‍යාව නැති කර ගැනීම සඳහා සතර ආකාරයකින් දැකිය යුතුයයි දේශනා කළා. චතුස්කෝටික තර්කය කියන්නේ මේ ක්‍රමයටද? මොකද්ද සතර ආකාරයෙන් දකින්න ඕන කියන්නේ? ඊර්ෂ්‍යාව නැති කර ගැනීම සඳහා සතර ආකාරයකින් දැකිය යුතුයයි දේශනා කළා. ඒක තමයි මොකද්ද සතර ආකාරය කියලා කිව්වොත් කියන්න පුළුවන් මොකක්ද එතන කියන්නේ කියලා. ඒ කොහෙ තියෙන එකක්ද කියන්නේ කියලා. ඊර්ෂ්‍යාව දුරු කරගන්න ඉතින් එක් එක් ආකාරයෙන් අපි මේ පිළිබඳව විමසා බලන්න ඕන. ප්‍රධාන වශයෙන්ම සත්වයේ පුද්ගලයෙක් නැති බව. එතකොට ඒ කාරණය හරියට දැක්කොත් දැන් මේ සතරාකාරය කියලා කියන්නේ සමහරලාට අපි පහුගිය සතියේ කතා කරපු අර විදර්ශනාවට අදාළ කාරණාව දන්නේ. කියන්නේ පරමාර්ථ වශයෙන් දැකීම හේතුඵල වශයෙන් දැකීම ත්‍රිලක්ෂණ වශයෙන් දැකීම චතුරාර්ය සත්‍ය වශයෙන් දැකීම ඒ විදර්ශනාව සඳහා මේ ධර්මයේ දැකිය යුතු ආකාර හතර ධර්මයේ මූලික સિદ્ધාන්ත හතර. ඉතින් ඔය කියන්නේ මම හිතන්නේ ඒ ගැන නෙවෙයි වෙන කොතනක හරි තිබිච්ච එකක් වෙන්න. ඒ කියන කාරණා හතර මොකක්ද කියලා කිව්වොත් අපිට ඒක ඒකද මේකද කියලා සාකච්ඡා කරන්න පුළුවන්.